දැනට ඉතුරු වෙලා තියෙන මේ වනාන්තර පද්ධතිය එහෙම නැත්නම් මේ අලියසුන්ගේ වාසස්ථාන සීග්‍රේම වෙනසී යාමේ තත්වයකට පරිවර්තන වෙමින් තියෙනවා. ඉතින් මේ තත්වය තවදුරටත් පැවතුනොත් ඉතාම කෙටි කාලයක් තුළ හම්බන්තොට ප්‍රදේශයේ දරුණු අලිමිනිස් ගැටුමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ තත්වය වගේම මේ ප්‍රදේශවල පිහිටලා තියෙන මලල ආර ඒ වගේම මව් ආර වගේ ඇල මාර්ගවල එහෙම නැත්නම් ජල පෝෂක ප්‍රදේශ විදිහට පවතින වනාන්තර ප්‍රදේශ තමයි මේ ආකාරයෙන් එලිපෙහෙලි කරමින් පවතින්නේ. ඉතින් මේ තත්වය පාලනය නොකළොත් එහෙම එක පැත්තකින් අලිමිනිස් ගැටුම ඒ වගේම ජලාර්බුද වගේ ප්‍රශ්න ගණනාවකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න නම් කඩිනමින්ම හම්බන්තොට වනාලි කළමනාකරන රක්ෂිතය ප්‍රකාශයට පත් කළ යුතුයි. ඉතා කෙටි කාලයක් තුළ හම්බන්තොට ප්‍රදේශයේ ජෛව ප්‍රජාව වගේ මේ ප්‍රදේශයේ ජීවත් වෙන ජනතාව ගැටලු ගණනාවකට මුහුණ දීමට නියමිතව පවතිනවා.